ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන මිත්‍රිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් Thank you. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු අරඤ්‍යගතෝ ආරුක්කමූලගතෝ ආසුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තුන්වෙනි වතාවටත් මේ වටිනා මහානීය සතිපට්ඨාන සූත්‍රයේ මුල් කරගෙන ධර්ම දේශනාවකටයි පිවිසීම ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ පසුගිය වාරේ පළවෙනි වාරේ සතිපට්ඨානය පිළිබඳ හඳුන්වා දීමත් දෙවෙනි වතාවේදී <clears throat> සූත්‍රයේ ඉදිරියට ගමන් කිරීමක් වශයෙන් ආතාපි සම්පජානෝ සතිමා කියන ඒ ಗುಣ තුනෙන් ආතාප ආතාපි නැත්නම් වීරියවන්ත කෙලෙස් තවන වැර ඇති වීරවන්තයාගේ ලක්ෂණ ටිකුත් සාකච්ඡා කරන්න යෙදුණා. අද අපි තවත් මේ සූත්‍රය ඇති පාලි පාඨයන් ඉදිරියට ගමන් කරමින් ප්‍රධාන වශයෙන්ම කායගත සතිය නැත්නම් මුලින්ම දක්වන කායානුපස්සනාවේ භාවනා ක්‍රමයකට මුල පාදා ගන්න උත්සාහ කරන්නේ. මේ භාවනා ක්‍රමේ බොහෝ දෙනා දැනටම දන්න දෙයක්. නමුත් මේ භාවනා ක්‍රමයක් එහෙම නැත්නම් වෙන විදිහකට කියනවා නම් මූල කර්මස්ථානයක් ඉදිරිපත් කරගෙන අර කියන ආතාපි ගුණය අර කියන සතිමත් ගුණය හරිම අර කියන සම්පජඤ්ඤ ගුණය වගේ දෙයක් සාකච්ඡා කිරීම බොහොම ප්‍රායෝගිකයි ඒ නිසා ආනාපාන සති කියන මුල්ම භාවනා ක්‍රමය ඉදිරිපත් කරගෙන ඒ ಗುಣ විශේෂයෙන්ම සතිය නැත්නම් සතිමා කියන සතිමත් පුද්ගලයා කියන ಗುಣ ඉඳ තිබුණොත් සම්පජඤ්ඤය කියන ගුණය ආදී වශයෙන් ආනාපානයට සාපේක්ෂව සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කටයුත්තේදී අපි මුලින්ම ඉරවුල් කරගත යුතු කාරණා කීපයක් තියෙනවා. මට අවශ්‍යතාවයේ තියෙන ප්‍රධාන වශයෙන්ම මේ ආනාපාන සති භාවනාවේදී විපස්සනාව කෙරෙනකොට මේ ආතාපි සම්පජානෝ සතිමා කියන ගුණ වැඩෙන හැටි ක්‍රියාවත් වෙන හැටි ක්‍රියාවත් කළ යුතු හැටි පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නයි නමුත් සතිපට්ඨාන සූත්‍රයේ එහෙම ඒකාන්තක ඒකාන්තව විපස්සනා විතරක්ම නෙවෙයි හොඳට ඉඳ තියලා තියෙනවා ඒ සමාධි කොටසක්. ඒ නිසා අපි මේ ගුණයක් ගැන කතා කරනකොට විශේෂයෙන්ම භාවනා ක්‍රමයක් ඉදිරියෙන් තියාගෙන ඒ සමාධිය වැඩි වීම සඳහා කොහොමද මේ ආතාපි සතිමා සම්පජාන කියන ගුණ ක්‍රියාවත් විය යුත්තේ ක්‍රියාවත් කරන්නේ ඒ වගේම විපස්සනාවේදී ඒක මොකද්ද තියෙන විශේෂ භාවය කියන දෙකම සාකච්ඡාවට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒක නිසා මේ වෙලාවේදී මේ දෙකටම උපේක්ෂකව දෙක කෙරෙහිම සමාන ආගයකින් අහුම්කම් දීම වටිනවා. තමන් ක්‍රියාත්මක කරන්නේ සමාධි භාවනා කොටස නම් ආනාපානයට සම්බන්ධව ඒ කොටස වෙන් කරලා ඒ ආයුර්වේදයෙන් වෙන් කරලා ඡන්ද ඥාන ශක්තිය පාවිච්චි කරන්න කියලා මම ආරාධනා කරා. ඒ වගේම යම් කිසි කෙනෙක් ආනාපාන සති භාවනාව එහෙම නැත්නම් විශේෂයෙන්ම විපස්සනාටම සාදරව පටන් ගන්නා වූ පිම්බීම හැකීම් භාවනා කරනවා නම් මේ ආනාපානට සම්බන්ධ කරලා දෙන විපස්සනා උපදේශ පන්ති කොටස් ඒ අත්ෝ වෙන් කරලා ගන්නට දක්ෂ වෙන්න ඕනේ කියලා මතක් කරලා දෙනවා. ආන් එතකොට මේ දේශනාව දෙපැත්තකින් සම්පූර්ණ වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක පටලවිල්ලා සංකීර්ණ භාවයක් නොවේ වාක්‍යන්ට තමයි මේ මූලික වචන ටික මේ පාවිච්චි කරන්න යෙදුනේ. ඉතින් අපි නැවත අර මුල් මාතෘකා කරගත්ත පාළි කොටසට ගියොත් කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. සර්වචන් වහන්සේ විසින් වෙන විදිහට කියනවා නම් සර්වඥතා ඥානයේ තුන්කල් දකින උත්තමයන් වහන්සේ නමක් කොහොමද කයේ කය අනුව බලන්නේ? ආන්නේ පුහුණුව සඳහා භික්ෂුවක් කොහොමද කයෙහි කය අනුව බලන සුළුව වාසය කරන්නේ කියන එක ਸਰවඥාන්සේ ප්‍රශ්නයක් ආකාරයටයි අපි අද ඉදිරිපත් කරගත්ත පාඩේ මුල සඳහන් වේ. මේකට කියනවා කතේතු කම්මතා ප්‍රශ්න මේ පුච්ඡාසය. Tamanth අද පාඩමට කියලා දෙන්න ඕන කොටහ මෙන්න මේකයි කියලා හඳුන්වා දීම සඳහා ඉස්සල්ලාම ඒ ශ්‍රාවකයන් ඉදිරි පිට ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ කවදාකවත් ශ්‍රාවකයෝ අර පන්තියක වගේ අත උසලා මට මේක දන්නවා කියලා සර්වඥාන්සේපති උත්තර දෙන්නේ දන්නවා මේ කටේතු කම්මිතාවේ තියෙන්නේ මට මේ අද කියලා දෙන්න හදන පාඩමේ මාතෘකාවයි මේ අඳුරන්නේ හඳුනා දෙන්නේ. ඒ වගේ තමයි කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මහණෙනි භික්ෂුවක් විසින් සංසාරේ බය දක්නා සංසාර දුකින් ගැලවීමට කටයුතු කරන්නා වූ කෙනෙක් කොහොමද කයේ කය අනුව බලන්නේ? ඉද භික්ඛවේ භික්ඛු අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා. අන්න එවැනි කෙනෙක් අරඤ්‍යගතව හෝ රුක්ඛ මූලගතව හෝ ශුඤ්ඤාගාරයට පෙළඹෙනවා. නිශීදති පල්ලංකා. හුඟක් වෙලාවට මීට කලින් අපි මතක් කර විදිහට මේ ආනාපාන සති භාවනා පිළිබඳව හඳුන්වා දීමක් කරන සෑම වෙලාවකම සර්වචන්නාංශමේ පල්ලංකය පරියංකය ඉඳ ගැනීම විශේෂයෙන්ම මතක් කරලා තියෙනවා. <coughs> පොත්වල අනන්තවත් තියෙන බුදුගුණ භාවනා කරන හැටි, මෛත්‍රී භාවනා කරන හැටි, අනිකුත් කායගත සති කොටස් ඒකෙදි මේ විදිහට ඒ පරියංකේ විශේෂිත නැහැ. නමුත් ආනාපානෙ දක්වන සෑම තැනක ආනාපාන සති සූත්‍රය එහෙම නැත්නම් මේ සතිපට්ඨානේ කොතනත් වගේ මේ පල්ලංකේ සඳහන් වෙලා තියෙනවා. ඒ මොකද ඒ වැඩ කරන්න හදන මේ වාතය නැත්නම් ඉහළ පෙළ යන ආස්වාද ප්‍රසආත වායුව සඳහා ඒ කියන පරියන්කේ ඉතාමත්ම මේ වාසිදායකයි. නිසීදති පල්ලංකං උතුම් කායං පනිදාය පරිමුඛං සතින් උපච්චපේක්ඛා. ඒ උඩුකය කෙලින් තබා ගැනීමත් ඒ <clears throat> ඉදිරිපත් කරගන්නා වූ අරමුණට සතිය යොමු කරවීමක් කියන මේ කාරණා එක විදිහක පූර්ව කෘත්‍යයක්. වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා කළ යුතු කොටසක්. ඉතින් මේ ඉන්න පිරිසේ උඟ දෙනෙක් දැන් මේක සම්බන්ධව ඒකෝ ක්‍රියාත්මක වෙලා තියෙනවා. එහෙම නැත්නම් මීට කලින් ඒ වගේ මූලික හඳුන්වා දීම් වලට ඉදිරිපත් වෙලා තියෙනවා. කොහොම නමුත් දේශනාවේ සම්පූර්ණ භාවය සඳහා අපි කිව්වොත් ප්‍රායෝගිකව කියනවා නම් බොහොම හොඳයි වඩාත්ම කියනවා සක්මන් කරලා ඉවර වෙලා තමයි හොඳ පරියන්කේක වාග්ය. ඒ පරියන්කේ සමහරකට උපරිම දක්ෂ හොඳ මේක තමයි බද්ධ පරියන්කේ. සබ්බාසනේ කියලා Hindu ආගමේ හඳුන් කරන දෙයක්. නමුත් ඒක ඒක අත්‍යවශ්‍ය දෙයක්වත් එහෙම නොතිබුණොත් බෑ කියලා දෙයක්වත් නැහැ. එහෙම නැත්නම් අර්ථ පරියන්කට යන්න පුළුවන්, වීරාසනයට යන්න පුළුවන්. දැන් සාමාන්‍ය බුදු පිළිමයක් රකින්නකොට අපි එකක් තමයි දකින්නේ. එක්ක බද්ධ පරියන්කේ පద్මාසනේ දිනවා සමහරකට වීරාසනේ කියනවා සුඛාසනේ කියනවා ඒ කොයි එක හෝ වාඩි වීමේදී ඒ ਸਰවඥාන්ති වාඩි වෙච්ච තාලෙට ਸਰවඥාන්ති කියාව උපදේශ පිළිපද්දොත් අපිට මේ වැඩේ කරගන්න පුළුවන් කියන එක ගෞරවයක් තමයි අපි ඒ කරන්නේ බොමුලකට යන්නේ ඒකයි පූජනීය ස්ථානට යන්නේ ඒකයි ඉතින් ඒ ਸਰවඥාන්ති විශාල පරිවර්තනයක් මනුස්ස පරිණාමයේ සිද්ධ කරා ඒ සිද්ධ කරන වෙලාවේදී යම් ආකාරයක ඉඳගෙන හිටියේ අපි උත්සාහ කරනවා. එහෙනම් බැරි නම් ලෙඩක් දුකක් තියෙනවා නම් තමයි අපි ඊට වැඩිය වෙනස් පහසු ආසනයක් ගන්න. කෝක නමුත් අවශ්‍ය කරන මේ ආසනයේ සුවය ආසනයේ පහසුව. එහෙම නොවුනොත් පටන් ගන්නකොටම හිත වේදනාව විශේෂයි එහෙම නැත්නම් වෙනත් දුෂ්කරතා විශේෂ වික්ෂිප්ත වෙන්න ඉඩ තියෙනවා. නිසා හොඳට කයට මෛත්‍රී කරන්න ඕනේ. තමයි මේ කරන්න හදන්නේ ජීවිතේ නෙවෙයි සංසාරේ වැදගත් වැඩක්. ඒ නිසා ඒකට හොඳට හිත කය යොදලා හොඳට පහසු ඉරියව්වක වාඩි වෙනවා. වාඩි වෙලා දෙක වහගෙන බුදුවට ඉරියව්ව පරීක්ෂා කරලා බලන්න ඕනේ ඒක සමබරව තියනවාද සැහැල්ලුව මුදාහල තත්ත්වක තියනවාද කියලා. දැඩිව ගත්ත එහෙම නැතුව ඇද වෙච්ච ස්වරූපයක තිබුණොත් ඉඳ ගන්න වෙලාවේදී වෙහසක් නැතුණොත් නොබෝ වේලාවකින් වෙහෙසෙන්න පුළුවන් විශේෂයෙන්ම අර ඉහළ පහළ යන හුස්ම ධාරාව විකෘති කරන්න ඉඩ තියෙනවා එහෙමනොත් ඉෂකක් වුන් වෙනවා ගැස් පිළි හැප්පිලි වගේ දේවල් එන්න පටන් ගන්නවා ඒ නිසා පරියන්කේ බොහෝම පහසුට තියාගන්න. ඒ අර බටහිර මේකට ගිය කෙනෙක් තමයි ඒක විස්තර කිරීම සඳහා මතක් කරලා තිබුණේ අර මිසරේදීව පිරමීඩයක් වගේ හොඳට තහවුරු තැම්පත් කරන්නේ. ඇත්තටම හොඳට බද්ධ පරියන්කේ ඉඳගෙන දැයට ඒ සුදුසුකමයකට තිබ්බහම හැම පැත්තටම ත්‍රිකෝණාකාර ක්‍රමයක් තියෙන බොහෝම වේලාවක් ඉන්න පුළුවන්. ආනේක හදාගෙන තමයි අපි උතුම් කායං කනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. Taman ඉදිරිපත් කරන්න හදන අරමුණට හිත යොදන්න යන්නේ ඊට වැඩි ඊට පස්සේ. ඉස්ලාම කරන්නේ ඒ සඳහා Tamanගේ කය සූදානම් කරගන්න එකයි. සූදානම් කරලා කයෙන් අපිට ප්‍රශ්නයක් නැහැ කය උග වේලාවක් මේ ඉරියව්වෙම තියන්න පුළුවන් කියන විශ්වාසය ආවට පස්සේ අපි කය අමතක කරනවා මේ අදහස් කරන්නේ මොකද්ද මේ පරියන්කෙට එනකන් හිත අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම සැරිසරුවා මම අජ්ජත් අනිත් අය බහිද්ධා වශයෙන් අජ්ජත් බහිද්ධා අතරත් සැරිසරුවා ඒ වයි අයින් කරලා දැන් අර හැමතැනම කාලය අනුව හැමතැනම හැසිරිච්ච හිත, දේශය අනුව හැමතැනම හැසිරිච්ච හිත දැන් කයට ඒ පාද තලයෙන් උඩ කෙස්මත්ෙන් යට හැම පරියන්ත කර නැති කයට අරගෙනilla මේ ආසනේ හැදිල්ලෙන් කරන්නේ. ඒක සමාදාන වෙනවා නම් ඒක yaadෙනවා නම් තමයි ඊටත් වඩා ඉතාමත් සියුමු අර ආනාපානයේ හැපෙන තැනට හිත යොමු කරන හරියට ඉදිකට්ටක් කල්පනෙත්තක් ඩ්‍රොයින් පින් එකක් වදින තරමට වගේ පුංචි කරන්නේ. ඒක ක්‍රමයෙන් සිද්ධ වෙන්න ඕන. ඉස්ලාම ලෝකේ පුරාම කාලේ පුරාම දේශේ පුරාම හැසිරෙමින් තිබුණු හිත. ඊගාට කයට ගන්න. මේ මොහොත ගන්න. අරගෙන ඉවරලා තමයි අපි උතුම් කායන් කය ඍජු කරගෙන පනිදාය පනිමුඛං සතින් උපට්ඨ පෙත්වා. ඒ සතිය ඉදිරියෙන් තියා ගන්නවා. මොකේදද? මේ ආනාපානියත් එක්ක ස්පර්ශ වෙන තැන බලන්න. ඊට පස්සේ තමයි සෝ ඒ හෙතෙමේ සතෝව අසසති සතියෙන් ආස්වාද කරයි සතියෙන් ප්‍රසවාස කරයි එතකොට දැන් කයේ ඉරියව්ව දිහා බලපු හිත ඊට පස්සේ ආස්වාද ප්‍රසවාසයේ දිහා බලන ඉන්නකොට තමයි වැටහෙනවා නම් මේ ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලිය Tamanට හොඳටම පිළිසින්දින්නේ පිරිසිදු වෙන්නේ විචිත්‍ර වැටෙන්නේ එක්කෝ උඩු තොලේ එහෙම නැත්නම් නාසිකාග්‍රේ එහෙම නැත්නම් නාසයේ මැද එහෙම නැත්නම් හුස්ම ධාරාව හැරෙන තැන සමාට උගුරේ නැත්නම් පපුවේ නැත්නම් උදරේ කොහේ හෝ ඒ හැපෙන තැන හොඳට ලක්නු කරගන්න. ආනාපාන සති භාවනාව කියලා කියන්නේ මේ නාසිකාග්‍රේ හෝ <coughs> උඩු තොලේ වැදීම අනුව කරන සතිය පිහිටීමටයි. නමුත් ඒ ඊට අමතරව වෙන තැනක් වෙන්න ඉඩ තියෙනවා. ඉඩේ තියෙනවා නම් අන්න ඒකට අපි සාදර වෙන්න ඕනේ. නිතරම පටන් ගන්නකොටම ආනාපානිය කියලා නාඩිකාග්‍රය හෝ උඩුතල තියන්න උත්සාහ කළොත් ඒක සමහරට විකෘතියක් වෙන්න පුළුවන්. ප්‍රකෘතිය නොවෙන්න ඉඩ තියෙනවා. ස්වභාවික නොවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඉස්සල්ලා මේ සතෝ අස සති සතෝ පස්ස සති කියන පියවරට ඉස්සල්ලා ඒ හැපෙන තැන හොඳට විසද කරගන්න ඕනේ. හොඳට ප්‍රායෝගිකවම තන ලකුණු කරගන්න ඕනේ. ඊට පස්සේ අරමුණ දෙකට බෙදෙනවා. ආස්වාස අරමුණ සහ ප්‍රස්වාස අරමුණ. ආනාපානය කියන එක ආනය සහ අපානය කියලා දෙකට බෙදනවා. බෙදලා ඒ අනුව සතිය පිහිටවනවා. අසතෝ අසසති සතෝ පස්සසති. එතකොට අර එදිනදා කාලයේ සීමාවක් නැතුව, දේශයේ සීමාවක් නැතුව, අජත්ත වෛද්‍ය සීමාවක් නැතුව හැම තැනම හැසිරෙන තිබුණ හිත ප්‍රථමයෙන් කායට ගත්තා. ඊගාවට අපෙන් තැනට ගත්තා. අපිට තැනටත් අරගෙන දැන් අර අරමුණේ ආස්වාද අවස්ථාව සහ ප්‍රසවාස අවස්ථාව කියලා දෙකට බෙදලා. මේකම තමයි පිම්බීම හැකිලිම කියන උදරයේ චලන ප්‍රකට වෙන කෙනෙකුට නම් පිම්බීම අවස්ථාව සහ හැකිලිම අවස්ථාව කියලා දෙකට බෙදලා. දැන් මේ කියන්නේ අපේ හිත හොඟා බොහොම සියුම් වැඩ කර දැන් යොමු වෙලා ඉතියි. මෙතෙන්ට යනකොට මේ සතිය පිළිබඳව බොහෝමත්ම ලොකු යදවමක් අවශ්‍ය වෙනවා. වීර්යයක් අවශ්‍යයි. අපි එදා කතා කරපු විදිහට ඒ ප්‍රධාන වීර්යයක් අවශ්‍යයි. අපි ඒක කියන ආතාප වීර්ය, කෙලස් තවන, කෙලස් වියලවන වීර්යයක් අවශ්‍යයි. මෙතනදී මේ වීර්ය ගැන අපි එදා කියපු ටික පොඩ්ඩක් මතක් කරගත්තොත් මේ තෙක් ඒ පුද්ගලයා ආරණ්‍යගත වෙන්න, දුක්ඛ මූලගත වෙන්න, ශුන්‍යාගාරයකට යන්න, ඒ වගේම මේ සතිපට්ඨානයේ තියෙන සත්‍තාන විසුද්ධිය ආදී කොට ඇත්තා වූ ඒ මූලික ආනිසංස පිළිගන්න අවශ්‍ය කරන ශ්‍රද්ධාව තමයි මූලිකම ශ්‍රද්ධාව. ඒක තාම වැඩට බහැලා නැහැ. ඒකට කියන්නේ ප්‍රසාදය. ප්‍රසාද ශ්‍රද්ධාව. ඒ ප්‍රසාද ශ්‍රද්ධාවෙන් තමයි අපි මෙතෙන් ඉඳන් එන්නේ. ඇත්තටම කියනවා නම් යෝග ජීවිතේ වැදගත්ම කොටස ඒ ටිකයි. ඊට පස්සේ අපි දැන් විස්තර කරන්න හදන්නේ එහෙම පිහිටුවා ගන්නාලද වීරියක් මේ ශ්‍රද්ධාවක් ඇති ශ්‍රද්ධාවක් ඉදිරිපත් වෙලා වීර්යයක් ඇතුව අපි එතෙන් ඇවිල්ලා ඊට පස්සේ වැඩ කරලා බලන්න තියෙන කැමැත්ත ශ්‍රද්ධාව කුසල ඡන්දය බවට පෙරලෙනවා කත්තු කම්මිතා කුසල ඡන්දය කියලා මේක කියනවා මේ කියාපු සත්තානම් විසුද්ධිය ඇත්තද ඔය කියන විදිහට සත්‍ය අපිට පිළිටවන්න පුළුවන්ද ඔය කියන වීර්ය මා තුල දැනට ක්‍රියාත්මකද කියලා ඒක වතුරට දාලා බලන්න හදනවා. ගියක් කරන්න හදනවා. ක්‍රියාවක් කරන්න හදනවට කියනවා කුසල ඡන්දය කියලා. මුලින් තියෙන ශ්‍රද්ධාව ඊට පස්සේ කුසල ඡන්දය බාටපත් වෙනවා. මේ දෙක බොහොම අර මූලධර්ම වශයෙන් සහ ප්‍රායෝගික වශයෙන් දෙකක්. මේ දෙක අනුව තමයි අපි වීර්ය ක්‍රියාත්මක වෙන්නේ. දැන් එතෙන්ට හදාගත්ත පදනම මත දැන් අපි අතිරේක වීරියක් ක්‍රියාවත් කරන්නයි හදන්නේ මේ සතිය යව කවන්න බල ගන්නවන්න ඒක නිසා මේ <clears throat> මේ වෙලාවට මෙන්න ආස්වාසය මෙන්න ප්‍රස්වාසය කියන දෙක වෙන් කරන මට්ටමට දැක් ගන්න පුළුවන් නම් එතකොටත් ඒ කියන්නේ යෝගාවචරයට <clears throat> දෝරේ ගලන ඉස්සරෝම හිත ඔද්දල් කරන හිතවිලි වල ඉච්ඡර බාධාවක් තියෙන්න බෑ ඒ වගේම කය වේදනාවකින් හිත වෙහෙස කර වෙලා වේදනාවෙන් පීඩිත වෙලා තියෙන්න බෑ. ශබ්දා වලින් මේ ශබ්ද වලින් බාධා වෙලා තියෙන්න බෑ. යම් ප්‍රමාණයක සීකරුකමක් මේචල්කමක් තියෙනවා. මෙන්න සතිය මේ ආස්වාසේ දකින්න අවස්ථාව. මෙන්න සතිය ප්‍රස්වාසේ දකින්න අවස්ථාව. මේ දෙක නිර්වෝල් භාවයේ තමයි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. ඒක නිසා මම පුත්කලිකව මතක් කරනකොට ඒ දෙකේ රස දෙක වෙන් කරලා දැක ගන්න කියන තරමටම අවධානය යොමු කරනවා. මෙන්න ආස්වාද අවස්ථාව මේක ප්‍රස්වාසය නෙවෙයි. ඒකෙන් වෙන් කරලා පටලවෙන්නේ නැතුව දැක ගන්න උත්සාහ කරනවා. ප්‍රස්වාස අවස්ථාවේදී ආස්වාසය නෙවෙයි මේ ප්‍රස්වාසයේ බවට ආස්වාසයෙන් ප්‍රස්වාසයේ ඇති රස වෙනස. නැත්නම් අත්දැකීමේ වෙනස, විඳීමේ වෙනස දක්වාම අපේ හිත මෙහෙවන්න ඕන. මේ මෙහෙවීම සඳහා අවශ්‍ය කරන්නේ අර කියන කුසල ඡන්දය කරබැලීමේ ආසාවත් ඒ වගේම මූලික ආරද්ධ විජය නෙවෙයි පග්ගහිත විජය කියලා ගත්ත වගකීම අත්ත නෑර ක්‍රියාවක් කරන ඒකාකාර වීර්යයක් අවශ්‍ය කරනවා. එතකොට තමයි මේ සතිය කියන චෛසික ධර්මය ක්‍රියාවත් වෙන්න පටන් අරගන්නේ. නැත්නම් සතිය වැඩ කරන්න ඉඩ ලැබෙන්නේ මේ වීර්යයෙන් මේ ප්‍රස්තාව ලබා දුන්නාට පස්සේ තමයි. ඊට පස්සේ අපි හොඳටම ආස්වාද ප්‍රසවාසයට ආනාපාන සති භාවනාවට දැසගත්ත යෝගාවචරයක් බවට පත් වෙනවා. ඒ යෝගාවචරය බවට පත් වෙනකොට ඒ පුද්ගලයා තුළ මේ කියන විදිහට ආස්වාදයේ ප්‍රසවාසයෙන් වෙන් කර ගන්නා ගතිය මේ ආස්වාද ප්‍රසවාස දෙක වඩාත්ම හැපෙන්නේ මෙතනයි කියන දන්නා ගතිය ඔක්කොම දැන් පෙළ ගැහිලා තියෙනවා. ආන මේ විදිහට ඉදිරියට යන්න යන්න යන්න දිග්ගතෝම අරගත්ත කුසල ඡන්දේ වඩ වඩාත් විශ්වාස කරන්න පුළුවන්. මේක මෙහෙමයි කියලා Tamanට විශ්වසනීය භාවය ඇති කරලා දීම සඳහා ක්‍රියාවක් වෙනවා. ගත්ත වීරියත් එන්න එන්න එන්න එන්න කර්මණි බවටපත් වෙනවා. සතියත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තැන තැන වැටි වැටි යවිදෙන සතිය අඛණ්ඩ සතියක් බවටපත් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා අපිට අවශ්‍ය වෙනවා මේ තන තන වැටි වැටි අපි පිහිටුවන සතිය අඛණ්ඩ සත්‍යයක් වාටපත් කරන්ඩ මේ සතිය සද්ධාවෙන් වෙනස් වෙන හැටි සතිය වීර්යෙන් වෙනස් වෙන හැටි මේ සතිය මොකද්ද කියන විශේෂ භාවය නැත්නම් සතිචෛතසිකය අපි කොහොමද වෙන් කරගන්නේ කියන එක. ඉතින් මේකට අපි උගාවක් වෙලාට මේ බුද්ධ වචනයට වඩා විවිධ ආචාර්ය මත අපි අටුවා වශයෙන් සඳහන් කරන වගේ පිටපතන සිද්ධ වෙනවා. මේ වගේ චෛතසිකයක් වෙන්කොට හඳුනා ගැනීම සඳහා බොහෝ විට අටුවාව සමාත අභිධර්ම පාඩම් වල ඒ චෛතසිකයේ ලක්ෂණය මොකද්ද රසය මොකද්ද පච්චපඨානය මොකද්ද පදඨානය මොකද්ද කියලා ඒකේ අර උපන්න සාතිකේ අපේ තියෙන්නේ මේ උපන් තැන අම්මගේ නම තාත්තගේ නම කියලා එතකොට යා අනන්‍යතාවයක් මත වෙනවනේ ඒකම අපේ හඳුනුම්පතේ ඒ කොටු කීපයක් තියෙනවා ඒ ඔක්කොගෙම තමයි අපි එක පුද්ගලයෙක් අනන්‍යතාවයේ අනික් කෙනෙක්ගෙන් වෙන් කරන්නේ නම, ඡායා රූපය, උපන්දිනය, උපන්නිස්ථානය, නිකුත් කළ දිනේ ඔක්කොම සඳහන් වෙනවා. අන්න ඒ වගේ තමයි මේ චෛතසිකයක ලක්ෂණය කියලා කියන්නේ ඒකේ මේ ප්‍රධාන අඳුර ගන්න පුළුවන් ලක්ෂණ. රසය කියලා කියන්නේ ඒක හිතට වැදුනට පස්සේ ඒක හිතේ නැගිටට පස්සේ ඒක හිතට කරන කෘත්‍යය. මොකද ඒක කරන්නේ. අච්චුපට්ඨානය කියලා කියන්නේ ඒක එහෙම කරගෙන යනකොට යෝගාවචරයට යම් ආකාරයක වැටෙනවා දැන් අසවලා හිතේ වැඩ කියලා. අන්නේ වැටෙන ආකාරයට කියන පච්චපට්ඨානයි කියන. පදට්ඨානයි කියලා කියන්නේ එහෙම චෛතසිකයක් එහෙම ඉස්මතු වෙන්න මුදුන්පත් වෙන්න ආසන්නෙන් බලපාන පරිසරය. ආසන්න සාධකේ. මේ අතර බොහොම තාක්ෂණික කර්ම හතරක් තියෙන්නේ. අපිට මේ දේශන මාලාව ඉස්සරහටත් මේ රාමෝ ක්‍රියාත්මක කරන්න වෙනවා. සතිය පෙන්වලා පෙන්වන්නේ අපිලාපන ලක්ෂණා කියලා. අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ සතිය යම් අරමුණකට යොමු වුණා නම් ඒ අරමුණේ මතු පිට යාන්තමට බලනවා නෙවෙයි වැඩිච්ච ගමන් අරමුණට කිඳා බහින. කාගෙන යනවා කියන එකයි තියෙන්නේ. පිලාපන කියලා කියන්නේ අපි සිංහලෙන් කියන පොලාපන්න ගතිය. අපිලාපන කියලා කියන්නේ මේ පොලාපයින ගතියක් නෑ කාගෙන බහිනවා කියලා. අපි පොරොප්ප කෑල්ලක් වතුරට දැම්මොත් අපි දන්නවා ඒ පොරොප්ප කෑල්ල ඒ වතුරට වැටලා උඩ පල්ල පල්ල වේ ආවේ පාවේ වී තිබිලා හුලං අත දිහාවට පාවෙලා යනවා. එක හාත්පසින්ම වෙනස් වෙන ගලක් දැම්මොත් දාපු තැනම එතනම කිඳා බෑලා වතුර කඳ කපාගෙන අඩියටම ගිල තමයි නතර වෙන්නේ. නිසා පොරොප්ප කැල ගතියට ආව කියන පොලාපයින් ගතිය කිඳා බහින ගතිය ගලේ ලකුණු කියන අපොලාපයින් ගතිය. ඒකට සිංහලෙන් කියන්නේ අපිලාපන ලක්ෂණ කියලා. ඒකට අතු ආවෙනානේ වෙලිච්ච ලබු කබලක්. ලබු බුබුලක්. වතුරට දාපුවාම පොලාපයින්. ගලක් දැම්මොත් කිඳා බයිනවා. අන්න ඒ වගේ තමයි දැන් මේ පිම්මෙන වාරයේ හැකින වාරයේ වෙන් කළ දැනගන්න තරමටම අරමුණ දැකලා නිකන් එනවා නෙවෙයි. <clears throat> ඒක ඒ කිම අකිඳා බහින ගතිය. නිමක් වෙන ගතිය තියෙනවා නම් අපි ඒකට කියනවා මේ සතිය පිහිටලා දැන්. එතකොට මේ පුද්ගලයාට අරමුණේ ඇතුල් වෙන පියවර, ඇතුල් වෙන පක්ෂය, ඇතුල් වෙන පැත්ත, පිට වෙන පැත්තෙන් වෙන් කර දරගන්න වැඩි ඉලක්ක ලැබෙනවා. ඒ ඒ පොලාපයින ගතියට අමුතු මේ ප්‍රායෝගික ලක්ෂණ ටිකක් එකතු කරන්න පුළුවන්. අපි යම්ම චිත්තක්ෂණයක ඉස්සල්ලාම ඇතුල් වීම දැකලා ඇතුල් වීමට හිත වද්දා ගන්න පුළුවන් වුණා නම් ඒ ගැම්මෙන්ම ඊ ගාවට එන ඇතුල් වීමත් බැලුවොත් ඊට කලින් ඒක අල්ලන්න පුළුවන් ගැටයක් එනවා. ඊට පස්සේ එන ඇතුල් වීම ඊටත් වඩා ඉක්මනට අල්ලන්න පුළුවන් ගැටයක් එනවා. ඒ නිසා මේ සතියේ අඛණ්ඩ භාවය එන අතුල් වීමක් බලව ආය පිට වීමකට ඉඩ දුන ආය අතුල් වීමක් බලන ආය පිට වීමට ඉඩ ආය අතුල් වීමක් බලන ආන්නේ විදිහට නැවත නැවතත් ඒ එකම අරමුණට නැවත නැවත යොදවනකොට ඒ නිමග්න වෙන ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා ඒක හරියට කියනනම් අපි කෙනෙක් ඉස්සලාම දවසේ රැකපු වෙලාවේදී අපි යම් යම් ආයෙගේ මූණේ හැඩතල දැක ගන්නවා. නමුත් අපි දෙවෙනි දවසේ දකින්නකොට, තුන්වෙනි දවසේ දකින්නකොට, හතරවෙනි දවසේ දකින්නකොට ඒ විස්තර දකින්න. ඇහි බෑම මෙහෙමයි, කතා කරනකොට මෙහෙමයි, අඬනකොට මෙහෙමයි, ඉඟි විදිනකොට මෙහෙමයි. එක එක එක එක ලකුණු දකින්නේ අර පළවෙනි දැකපු එක මතුමත්තේ නැවත නැවත නැවත නැවත දැකීම. මේක ඉතින් අපි අධ්‍යාපනයේ නවතත් බොහෝ වෙලාවට කරන දෙයක්. මේ සතියේ කොලාපයින ගතිය මතු පිට දුවන ගතිය නැතුව ඇතුළට කිඳා බහින්න නම් අර මතුවෙන මතුවෙන ඇතුල් වීමක් කෙරේ සාදරව හිත නැවත නැවත යොදවන්න. නිසා ආරම්භයේදී යෝගාවචරයේ හිත බොහෝ විට කොලාපයින ගතිය තියෙනවා. ඒකට කලබල වෙන්න නරකයි. ඒක තමයි ඒක ඇති. නමුත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් එකම අරමුණේ නැවත නැවත යොදනකොට තමයි මේ සතිය පිහිටවනවා නම් නැත්නම් සතිය දුවන වෙනවා නම් එක දිගට බලන්න පුළුවන් ආස්වාද ප්‍රසවාස රැලි ගන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වැඩි වෙන්න වැඩි වෙන්න ඒකට හිත අල්ල බදා ගන්න ගැතියක්. හරියට කටුමැටි පිටියකට මැටි කැටයකින් නමලා ගැහුවා. නැත්නම් කෝල් ඇගුලයකින් නමලා ගැහුවා. සමහර වෙලාවට හිත හිටිනවා ගලකට රබර් බෝලකින් නමලා ගැහුවාගේ පොළාපයින්ව එන්නේ. නමුත් අර කටුමැටි පිටියකට දැම්මා වගේ සතිය දී ගමම එතන වැඩිච තැනම අල්ල බදා ගන්නවා නම් ඒ ගුණය හොඳට තේරුම් අරගන්න. සතිය දිනු කිරීමල දැන් මේ චිත්තක්ෂණය මට එළඹුණා කියලා ඒ අරමුණේම නැවත නැවතත් ඒ ආකාරයෙන්ම සතිය පිහිටවනකොට ඔහු තුල ඔහුගේම දක්ෂතා කුසලතා අනුව සතිය දිනු පවුනෙන්න පටන් අරගන්න. ඉතින් මේකේ තියෙන විචිත්‍රතාවය තමයි යම් ආකාරයකට ඇතුල් වීමත් අපි මේ කුසලතාවය ගත්තා නම් ඒත් එක්කම පිටවීමේදී වෙනස් වැඩ පිළිවෙලක් නමුත් අර සමානම වේගයකින් අර සමාන දක්ෂ භාවකින් අර සමාන කුසල භාව කුසලතාවකින් පිටවීමත් අල්ලනවා ඒකෝට හරි විචිත්‍ර වැඩක් මෙතන යන්නේ හරි සෙල්ලක්කාර වැඩක් මෙතන යන්නේ මේක කරන්න කරන්න කරන්න කරන්න ඒ ක්‍රමසහ විදි ඒ ඒ යෝගාවදයට ගැලපෙන්න පටන් ගන්නවා මෙන්න මේ විදිහට සතියේ මේ පොලාපයින් ගතිය එනවනම් අසම්මෝස රසය කෘත්‍ය කරලා දෙනවා ඇතුල් වීම දකින අත්දැකීම කිසිසේත්ම පිටවීමේ අත්දැකීමත් එක්ක කලවම් වෙන්නේ නැහැ. පිටවීමේ අත්දැකීම ඇතුල් වීමේ අත්දැකීමත් එක්ක කලවමක් ඉන්නේ සම්මෝසාවක් නැහැ, මෝහයක් නැහැ, මුලාවක් නැහැ, අන්ධභාවයක් නැහැ. හොඳට වෙන් වෙන්න පටන් ගන්නවා. එහෙම නොවුනොත් අපේ හිත හීතිවිලි වල තිබුණා නම් අපේ හිත සද්ද විශේෂ මත් වෙලා තිබුණා නම් එහෙම නැතු අපේ හිත වේදනාව વિશે මත් වෙලා තිබුණා නම් අපි ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරන සමාන පිටවීම වෙන්නත් ඉඩ තියෙනවා. පිටවීම කියනකොට ඇතුළෙම වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපි අරමුණ රස බලමින් නෙවෙයි ඉන්නේ හිත වෙන දේවල්ට වස්මත් වෙලා. හිත පිට ගිහිල්ලා. ඒ කියන්නේ සතිය අරමුණේ නැහැ. පරිමුඛං සතින් උපට්ඨපෙත්ත නැහැ. ඒකත් අපිට දැනගන්න පුළුවන් අරමුණේ හිත නැහැ. ඒ නිසා අරමුණ මෙනෙහි කරනවා ගිරවෙක් කතා කරනවා වගේ පිම්බෙන ඇතුල් වෙන වෙලාවට පිට වෙනවා කියලා මෙනෙහි කරනවා වෙන්න පුළුවන්. පිට වෙලාවේ ඇතුළේ නැකර මෙනෙහි කරන්න පුළුවන්. මොකද ඒ රසය විඳින්නේ නැහැ. ඒ අත්දකින්නේ නැහැ. ඒ අත් විඳින්නේ නැහැ. එනිසා මේ ලකුණු වලින් අපිට දැනගන්න පුළුවන් ආරම්භක සතිය කොයි කෙනාකෙද දුර්වලයි. නමුත් සතිය පිහිටවන්න පටන් ගන්නකොට අසම්මෝස ගතිය එන්න පටන් ගන්නවා. හොඳට තේරෙනවා දැන් මේ ඇතුල් වෙන වාර මේ පිට වෙනවා. ඒ වගේම සක්මන් කරනකොට හොඳට වම ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල ලකුණ ක්‍රියාත්මක වැඩපිළිවෙල වෙනස්. ඒ කෙනෙකුට විස්තර කරලා දෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් වෙනස තේරෙනවා. පින්බීම බලන අවස්ථාව ඒ භාවනා කරන කෙනෙක්ලා හැටින අවස්ථාවේ වෙන් කරලා පේන්න පටන් ගන්නවා. එතකොට මේ සතිය ඔය කියන්නේ මුල් බහින්න පටන් ගත්තා. අතොලට කිඳා බහින්න පටන් ගත්තා. එතකොට අසම්මෝෂය එනවා. ඒකට ප්‍රථමයෙන්ම කරන්නේ ආස්වාද ප්‍රස්වාස ඇතුළත තියෙන ඇතුළේම පිටවීම දෙක අතර උන්ට විෂද භාවයක් හොඳ විචිත්‍ර භාවයක් අත්දකින්න එකයි. මේට අමතරව තව සත්‍ය තියෙනවා, වේදනා තියෙනවා, හිතවිලි තියෙනවා. ඒව ආවත් තව ඉස්සරහට සතිය හරියනකොට ඒව වගේවත් බාධාවක් නැහැ. සද්දේ ඉන්නකොට සද්ද අඳුරනම ඒකෙත් සතිය තියෙනවා. ඊට පස්සේ නැවත ආස්වාසයට එනවා ඒකෙත් සතිය තියෙනවා. ඒකෙන් ප්‍රසවාසයට එනවා ඒකෙත් සතිය තියෙනවා. අන්න ඒ විදිහට එනේන දෙයට අනුව හැඩ ගැහෙන්න පුළුවන් කර්මණශීලී ගතිය සතියේ ධෛර්ය වැඩෙනකොට දියුණු වෙන්න පටන් ගන්නවා. නමුත් ආධුනිකයා නම් බොහෝ විට මේ ආස්වාද ප්‍රසවාසයෙන් හිත පිට ගියාම කලබල වෙනවා සතිය කැඩුනා සමාධිය කැඩුනායි කිය. නමුත් මේ සතියේ තියෙන අසම්මෝස ලක්ෂණ තේරුම් ගත්තා නම් සතිය හොඳට කර්මණ්‍ය වෙන්න වෙන්න අරමුණු කොච්චර වේගෙන් ආවත් ඒ අරමුණු හරියට වෙන්කොට හඳුනා ගන්න පුළුවන් ශක්තියක් තිබිලා තියෙනවා. එතකොට තමයි අපිට මේ කාර්ය බහුල ලෝකයක වුණත් ඉක්මනට මේ යන්න කියන අදහස නෙවෙයි කියන්නේ අපිට අපේ සත්‍ය බේර ගන්න පුළුවන් ගැටයක් කියන්නේ. ඒ අපි මේ රස්සාවල් වෙන කාලේ මට යාළුවෙක් මතක් කරලා කිව්වා එයාගේ යාළුවෙක් ගියයි කියලා ඒ ටොබැකෝ කම්පැනි එකේ රස්සාවක් ගන්න. ගියේ යාන්ත්‍රික අංශේ රස්සාවක්ද. මොකද්ද දීපු පරිේශණය? ඒකේ තියෙනවා කිව්වා ඒ ඇන જાති හයක් එකට කලවම් කරලා. ඒක දෝරේ වැක්කෙනවා. යට පල්ලෙහා පෙට්ටිය හයක් තියෙනවා. ඒක වැටෙන වේගෙන් එක එක යන්නේ අරගෙන එක එක පෙට්ටියට දාන එක තමයි පරීක්ෂණ. එනේ යන්නේ දකින්න එන්නකොටම තෝරලා ඒකට අදාළ පෙට්ටියට දාගන්න පුළුවන් නම් වැඩිම යන ගාණක් තෝරන්න පුළුවන් එකලා දීපො. අර තමයි ලකුණු වැඩි ලැබෙන්නේ. ඒ වගේ තමයි අපිට ඇස් එක වහගත්තට පස්සේ මේ ඇන අය කලවම් කළා දින වාගේ දෝරේ එනවා අරමුණු. ඒ කොච්චර අරමුණු ආවත් මේ සතිචෛතසිකේ පැහැදිලි නම් එයා කවදාකවත් එක අරමුණකින් තව අරමුණක් අනාගන්නේ නැහැ. පටලවා ගන්නෙ නැහැ. ඒ අරමුණ එහෙමයි, ඊගාවට එන අරමුණ මෙහෙමයි. අපිට පේන්න තියෙන්නේ අපේ අසතිමත් ගතිය නිසා හිතට අරමුණු දෙක තුනක් එකවර එනවා වගේ. කවදාකවත් එක වෙන්නේ නැහැ. ඒ මම මේක කිව්වට පිළිගන්න යන්න එපා. ඒක අමාරුයි එහෙම වචනේ පිළිගන්න මොක කරලා බලන්න. අරමුණු ලක්ෂයක් තිබුණා. හරියටම අරමුණ අල්ලගත් අරමුණ එක අනිත්ව මේකයි කියලා. මුන් නැතයි වැලි කලවම් කරලා හරිය වෙන තැනකට ගැහුවොත් හරිය කවදාකවත් ගලකට ගහන්නේ නැහැ. උ ගහන්නේ මුන් ඇදලා. ඒක පරිජගේ හැටි. ඌට වරදින්නේ. අපි තමයි කල අපිට තමයි පුළුවන් වෙන්නේ මුන් නැතයි වැලි කලවම් කරන්න ඕ පරිජ ගහනකොට ගහන්න හරියට බලන්න කවදාකවත් අරදලා ගන්න කියේ. අන්න ඒ වගේ තමයි මේ පරිජගේ දක්ෂතාවය වගේ තමන්ගේ අරමුණ වෙන් කර ගන්න පුළුවන් වෙන් කරලා නැත්නම් වෙන අරමුණක් ආවම ඒ බව දැනගන්නත් පුළුවන්. ඒකට අසම්මෝස භාවය කියනවා. නමුත් මේ අසම්මෝස භාවය අර කලින් කියන කිඳා බහින ගතියත් එක්ක තව දිගට පවත්තන්න නම් අර කලින්ම කියා විදිහට ඒ අරමුණටම නැවත නැවත යෙදවීමත් අපි උනන්දු වෙන්න ඕන. ඒ අරමුණටම හිත යොදන්න යොදන්න ඉස්සෙල්ලා ගත්ත දිනු කරගත්ත අර ක්‍රම සහ විදි, දක්ෂ භාවය, ඒ කර්මන්‍ය භාවය එන එන අරමුණේ තීව්‍ර වෙන්න පටන් ගන්නවා. එන එන අරමුණේ Java කැවෙන්න පටන් ගන්නවා. ඒකට අරමුණ එනකොට ආපියට හිත නැත්නම් සතිය සූදානම් වෙලා හිටියා වගේ. අරමුණ වෙනස් වුණොත් එයා ආයතරයක් මුලක ඉඳලා ගැම්ම ගන්න වෙනවා. ඒ නිසා මේ ගැම්ම එන වෙලාවේදී ඒ අරමුණටම හිත දාන්න යෝගාවචරය උනන්දු වෙනවා. යෝගාවචරය වග බලා ගන්නවා. මෙතන මම අදහස් කරන්නේ ආනාපානය තුල තියෙන ඇතුල්වීම පිටවීම දෙක දෙකක් වශයෙන් මේ දෙකම අපි ගන්න අරමුණ තමයි ඇතුල්වීම එනකොටම ඇතුල්වීම බලන එකට කිඳා බහිනවා ඒත් එක්කම පිටවීම එනවනම් පිටවීමට කිඳා බහිනවා නමුත් ඒ අතරමැද හිතවිලිත් වෙනවා සද්දත් වෙනවා වේදනත් වෙනවා වුණොත් වරින් වර වරින් වර ආනාපානයේ ඇති වෙන ගැම්ම ආනාපානයේ ඇති වෙන Java කැඩෙනවා ඒක නිසා මේක යෝගාවචරයට වැටෙනවා සතිය වැඩෙනවා නම් සතිය දිනු වෙනවා නම් එකම අරමුණටම මුණ දාගෙන ඉන්න ගැතියි. ඇක්චුලිව පිටවීම දෙකෙන් හිත පිට යන. මේකට කියනවා විෂය අභිමුඛ භාව පච්චපත්තන. තමන්ගේ භාවනා විෂය අභිමුඛයේ භාවයේම තමන්ට තේරෙන්න පටන් ගන්නවා. එනිසා සතෝ වාස සති සතෝ පස්ස සති කියන පියවරේදී යෝගාවචරයට තිබියතු අනුග්‍රහය තමයි බොහෝ වාර ගානක් ආස්වාද ප්‍රසවාස දෙකත් එක්ක වැඩ කරන්න සතියට ඉදාරින්න ඕනේ. මේ දේ සඳහා සතිය සතිය විසින්ම කස කැවෙන්න, Java කැවෙන්න, ගැම්ම අල්ලගන්න ඉස්සරලා ඒක හයාත කරයි. නැවත නැවත යෙදවිය යුතුයි. මේ යෙදවීමල තමයි අපි වීර්ය අවශ්‍ය කරන්නේ. මුලින් මුලින් ඒ අරමුණ එනකොටම ඒකට විසිදුවීම සඳහා ඊතලයෙන් විඳින්නවා වගේ. නැත්නම් ගල් කෑල ගලක් කරන වතුරට දමන්නා වගේ ඒක යවන්න අරමුණට හිත නංවන්න මෙනෙහි කරන්න ලොකු වීර්යයක් මුලදී අවශ්‍යයි. ඒක ආතාප වීර්ය කියලා කියනවා. යම් වෙලාවකට ඒ වීර්ය yaadෙනවා නම් හරියනවා නම් සතිය අර කියපු විෂයාභිමුඛ භාව කියන අරමුණටම මූණට මූණ දාලා ඉන්න මට්ටමට එනවනම් අපිට අර වීර්ය එච්චරම අවශ්‍ය කරන්නේ නැහැ. මොකද සතිය සතිය විසීම අරමුණ එනකොටම සූදානම් වෙන ගැටයකටපත් වෙනවා. මෙන්න මෙතෙන්දි තමයි අපිට පුළුවන් වෙන්නේ අර ආචාර්යයා යකඩ රත් වෙච්ච වෙලාවේ තලා ගන්නවයි කියන කතාව ප්‍රයෝජන ගන්න. අරමුණ මතුවෙනකොටම අරමුණ විශේෂෙහි යෙදීමට අපේ දක්ෂකම කවදාකවත් ආරම්භයේදී නැහැ. අපි බොහෝ විට අරමුණ දකින්නේ ඇති වෙලා චිත්තක්ෂණ ගානක් ගියාට පස්සේ. එතකොට අරමුණ සීතල වෙනවා. අපිට අවශ්‍ය වෙනවා ඒ බව දැනගෙන නැවත නැවතත් ඒ අරමුණ විඳලා එන්න එන්න එන්න අරමුණ එනවා හා සමගම අවස්ථාවක් ඉන්න නොතබ වහාම අරමුණට හදාවදිනවා. අරමුණට බැස ගන්නවා. අරමුණත් හිතත් අතර ඉඩක් නොතබා අරමුණට බැස ගන්න ගියොත් ඒක හරියට හොරෙක් දැක්කට පස්සේ ඉඩක් නොදී දෙකත් එක්ක අල්ලලා බදලා අල්ල ගන්නවා ආහනේ ගතියේ එන්න ටික වේලාවක් යන බව හැබෑව නමුත් යෝගාවචරය බව දැනගන්න දැනගෙන කටයුතු කරන්න හේතු මේ අදහස් ගන්න ඕනේ අසමුනේ බොහෝ වේලාවක් ඉන්නකොට තමයි අපිට එන්න පාරටම එන වේගෙටම වහාම සූදානම් වෙලා ඒ අරමුණ සතියට යට කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි මේ විෂයාදෝක භාව පච්චපට්ඨාන කියලා කියන තැනකොට යෝගාවචරගේ සෑහෙන පෙළ ගැස්මක් එකලස් වීමක් සිදු වෙනවා. ආ මෙතෙන් දෙනකොට අරමුණයි හිතයි දෙක අතරමැද කල්පනා කර කර ඉන්න වෙලාවක් නැහැ. අනිත්‍යං දුක්ඛං අනාත්තං කියන වෙලාවක් නැහැ. හිතන්න වෙලාවක් නැහැ. කොහාම අරමුණ සූදානම් මේ හිත සූදානම් වෙලා තියෙන්න ඕනේ. අතු වෙනවා තහ සමග මේකට හිත මෙහෙවන්න. මේ විදිහට යන ගමන් ඒ හිතේ කවදාකවත් මේ මතුවෙච්ච අරමුණට ප්‍රේම කරන්න ආදරය කරන්න ලෝභ කරන්න වෙලාවක් එන්නේ නැහැ. ඒ වගේම මතුවෙන අරමුණක එක ද්වේෂ කරන්න ගැටෙන්න වෙලාවක් එන්නේ නැහැ. ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද දෙකට මේ විදියට බලනකොට නම් ඉඩක් එන්නේ නැහැ. සීන මිද්ද කියන නිදිමතට ඉඩක් එන්නේ නැහැ. මොකද අර වීර්ය ආතාප වීර්යයක් තියෙන රත් කරන වීර්යයක් ඒක සීතල වෙන්න මිදෙන්න ඉඩ දෙන්නේ නැහැ හිතට. ඒක කර්මන්නේ කරනවා. එහෙම බලනවා නම් යෝගාවචරයට හොඳට තේරෙනවා මේ වීර්ය වැඩ කරන හැටි, සතිය වැඩ කරන හැටි, වීර්ය සතිය නිසා මතුවෙන මතුවෙන අරමුණේ ඇතුල් වීමේ, පිට වීමේ එක්ක හැපෙන ගතිය, එක්ක උණුසුම් ගතිය, එක්ක කම්පන ගතිය, එක්ක සංසල ගතිය, එක්ක පිම්බන ගතිය, එක්ක අකුලන ගතිය ආදී වශයෙන් ඒන ලක්ෂණ කිසියම් පැකිලීමකින් තොරව හරියට මල්ලක් කියලා ඇතුළේ තියෙන දේ බලන්න වාගේ විසඳ වෙන්න පටන් ගන්නකොට කවදාකවත් හැකයක් එන්නේ මේක මං හිතනවද හුස්ම ගන්න ආයාසයෙන්ද එහෙම නැත්නම් මේක මනෝ විකාරයක්ද කවදාකවත් ප්‍රශ්නයක් එන්නේ හොඳට අස්පනා පිට පේන්න පටන් අරගන්න. එතකොට උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදී හිත විසිරියාමක් හෝ හැකකිරීමක් එන්නේ නැහැ. මේන්න මේ ටික ලං වේගන ලං වේගන අරමුණට හිත මේ විදිහට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සතියේ ලං වීම ලං වීම සිදුවේගෙන එනකොට අරමුණ නිකන් පේන්නේ මෙලෙක් වෙනවා මුරුදු වෙනවා උණු වෙනවා හිතත් එහා සමානව මෙලෙක් වීමක් මුරුදු වීමක් උණු වීමක් සිදු වෙනවා එතකොට තමයි යාදක රතන වලට සමග පෑහීමක් නැති කිව්වාගේ දෙකම එක ගානට පවත්වනොත් පෑහෙනවා. ලාකඩයේ එහෙම නැත්නම් එකක් හත්ෙට අනික පෑහෙන්න කියන. ඒක බෑ විපස්සනා. දාගඩ කරනකොට එකක් රත් වෙලා තියෙනවා අනික පිට වෙලා තිබුණත් හයි වෙනවා. මේක බෑ. මේක අරමුණේ තියෙන විශාල වැඩ කොටසක්. අපිට පේන්නේ ඉතල පින්දීම නෑ ඇතුල්වීම වශයෙන්. නමුත් ඇතුල්වීමේ මේ වෙනකොට අපි දකිනවා නම් ශාන්තමට දැනි නොදැනී තිබුණ ඇතුල්වීමක් ඕන ඇතුල්වීමක් වශයෙන් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එතකොටම ඒ සියුම් ස්ථානයේදීම සතිය පිටව ගත්තන ඒක ක්‍රමයෙන් ප්‍රකට ප්‍රසිද්ධ විචිත්‍ර බවට පත් වෙලා ආයෙත් තුනි වෙලා යනවා. මේ ප්‍රකට වෙන්නේ මොකද්ද පිළිමැදීමක්ද? මේ ප්‍රකට වෙන්නේ උණුසුමක්ද? මේ ප්‍රකට වෙන්නේ සීතලක්ද? මේ ප්‍රකට වෙන්නේ කුම්මන ගතියක්ද? මේ ප්‍රකට වෙන්නේ හැකිලන ගතියක්ද ආදි වශයෙන් ඒ ලක්ෂණ ඔක්කොම විෂදව දැක ගන්න නම් සතියත් ඒ තරමටම කර්මණය වෙන්න ඕන. එතකොට පෑහීමක් හිතේනවා. මෙන්න මේ පෑහීම සිදු වෙනවා නම් නිවර්ණ ධර්ම වලට අතක් ඉඩක් නැතුව සතියට බුදුමාකාර සතිය තියෙන හිතට ආරක්ෂාවක් වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා කියනවා සතියට ආරක්ෂක පච්චපට්ඨාන. සතිය තියෙනවා නම් විෂයාභිමුඛ භාව අරමුණටම හිත පිහිටන ගතිය ඒ වගේම සමහර වෙලාවට මේ වගේ දෙකක් වෙනවා ලොකු ආරක්ෂාවක් කරනවා. හොඳටම දන්නවා දැන් නම් භාවනාව වැරද්ද යනවා කිය. දැන් නම් භාවනාව හරි කිය. ඒ ආරක්ෂාව වෙන්නේ මොකද්ද? මිත්‍යාකල් සංසාරේ. කවවම දායකවත් අතරක් නොතබා දිගටම පාරතුමින් බැටදෙමින් තිබුණු නීවරණවල යම් ප්‍රමාණයක පසුබෑමක් සිදු වෙලා තියෙනවා. ලෝභයක් නැහැ හිතේ, ද්වේෂයක් නැහැ හිතේ, නිදිමත ගතියක් නැහැ හිතේ, විසිරී යන ගතියක් හිතේ නැහැ, සැක ගතියක් නැහැ. යොතන යොතන එක හරියනවා. ගහන ගහන ඊය හරියටම එල්ලෙට වදිනවා. ආනේ වෙලාවට යෝගාවචරයේ හිතේ පුදුමාකාර ඒ උණු වෙච්ච ගතියක්, කර්මන්නේ වෙච්ච ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක සඳහා ආසන්නේ බලපාන්න කාරණා දෙකක් පොත්පත්වල පෙන්නනවා චිර සංඥා පදට්ඨාන කියලා. ඒ ගත්ත අරමුණම ඒ සංඥාවම නැවත නැවත ලබා දෙන්නේ කියලා කියනවා හිතට මේ ගත්ත වේගය මේ පුරුද්ද මේ ක්‍රම සාවිදි නැවත නැවතත් එතන එතනම වැඩ කරන්නේ. ඒක නිසා ඒ ගුරුම් භාවනාවේදී මේක කියවන්නේ ඒ අරමුණ මෙනෙහි කිරීම මාර්ගයේ සංඥාව ඉස්තර කළ දෙන්නේ. ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරනවා. පිට වෙනකොට පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. නැවතත් අතුල් වෙනකොට අතුල් වෙනවා කියලා මෙනෙහි කරනවා. පිට වෙනකොට පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. මේක එක පැත්තක් සාසමයේ වීර්යයේ කෘත්‍යයක්. මේක බොහොම ආයාසයෙන් කරන්න ඕන. සමහරු සමහරුන් මේක කොහොමඩක්වත් කරන්න බෑ. එකක් හිත ප්‍රතික්‍රියා කරනවා. පුංචි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා වගේ ආයනු කියනකොට හයියෙන් ආයනු කියන්න ඕනේ නැහැ. මට දැන් ආයන් ලියන්න පුළුවන්, අම්මා කියන්න පුළුවන් කියලා අරක පුංචි වැඩක් කියලා හිතෙන් දෙයිද කියලා. එතකොට වෙන්නේ මොකද්ද? කොච්චර ඉක්මනට හිත පිට යනවද නැද්ද කියලා හොයන්න බැරි වෙනවා. අරමුණටම හිත යොදවීම සඳහා සංඥා විස්තර කිරීම සඳහා එකක් කියනවා ඒ අරමුණේ නම කියලා කතා කරන්නේ. වම කියනකොට සක්මනේ වම. දකුණ කියනකොට දකුණ. එතකොට අපි රූපයක් බලුවා නම් බලන්න සිද්ධ වුණා නම් බලනවායි කියලා ඒ කරන දේ හිත යොදනවා. අහනවා නම් ඇහෙනවායි කියලා. භාවනාවේදී පරියන්කේ ඉන්නකොට සතියෙන් අරමුණෙන් කැරිලා වේදනාවක් එනවනම් වේදනාවක් කියලා මෙනෙහි කරනවා. රූපයක් පේනවා මේ සද්දය හිතවිලක් එනවා නම් හිතවිලක් කියලා මෙනේ කරනවා. ආන්නේ විදිහට අර එන අරමුණ ඒ සංඥාව තහවුරු කර දීම සත්‍ය යම් ප්‍රමාණයකට තහවුරු වෙන්න උදව් කරනවා. ඒ වගේම පෙන්වනවා කාය ආදී සතර සතිපට්ඨාන පදත්තාන. මුලින් මුලින් වරද්ද වරද්දාගත්ත පිහිට පිහිටුව වරද්ද වරද්දා ගනිමින් පිහිට වෙච්ච සතියමයි පසුපසු කර්මන්‍ය සූර සතියට උදව් වෙන්නේ. ඒසා කිසිම කෙනෙකුට කවදාකවත් කෙලින්ම යන්න හම්බෙන්නේ නැහැ මේකෙන් දැන. හැමදාම යන්න වෙන්නේ වරද්ද වරද්දා මේ පාඩම ඉගෙන ගන්න මුල් කාලේ ගොඩාක් වැරදි වැඩි. වැරදි වැඩි කියන එක අදහස් කරන්නේ මොකද? අරමුණට හිත යටන්න ගියාම යන්නේ නැහැ. හිතවිලි එනවා, වේදනාව එනවා, ශබ්ද එනවා. නමුත් ඒ ඒකම ඒ විදිහට කරලා තමන්ගේ මේ චරිත ලක්ෂණ, මේ ධෛතික ධර්ම වල තියෙන සූක්ෂම භාව, ඒ වගේම මේ රූප ධර්ම වල තියෙන ගොරෝසු භාව තේරුම් අරගෙන තමන් තුළින් ක්‍රම සහ විදි හොයනවා. අර වෙන ක්‍රමයක් නැහැ. වෙන ක්‍රමයක් නැහැ. නිසා කරන්නම තියෙන්නේ අපි අද හෝ පටන් අරගන්න ඕනේ. කාය අධි සතර සතිපට්ඨානේ කාය අනුපස්සනාවෙන් ආනාපානට හිත යොදනවා. ඉතින් යොදනකොට යොදනකොට උපමාවක් කියනවා නම් දුවන අස්සේගේ උඩ අලු පුහුල් ගෙඩියක් තියන්න උත්සාහ කරනවා. අස්සය කියන්නේ බොහෝම වේගෙන් දුවන සතියකුගේ පිට සම්පූර්ණ මේ පටලන තැනක් ඒකට අලු පුහුල් ගෙඩියක් තියන්න හදනවා වගේ කියලා තමයි උපමාව පෙන්ලා දීලා තියෙන්නේ. ඒක නැත්තම් ගාක් කුලං හමන තැනක පහන්තිරයක් පත්තු කෙරුවොත් කොච්චර නම හැලෙනවද මේක?